ලක් දෙව් සදේශීය සේවාවනේ ලක්මහුන්ගේ ජීවනායයි පෙරරු 9යි විනාඩි 4යි දැන් වෙලාව 91.7 91.9 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවාව එකල පළමු සේවය විදිහටද නම් කරුන් ලැබූ අපේ ගුවන් විදුලිය ස්වදේශීය සේවය බවට පත්වීමද ගුවන් විදුලි සංස්ථාවේ විවිධ පරිච්ඡේදයන් තුල ඉතිහාසය තුල ආ ගමන් මඟ තුල ස්වදේශීය සේවය රට වෙනුවෙන් ඉටු කළ මෙහෙවර මේ ශාස්ත්‍රීය සේවය අමිල මෙහෙවරක් බවට පත් වෙනවා. එදවස සිට ජාතික ගුවන්විදුලියේ ජාතික නාලිකාව බවට පත් වූ ස්වදේශීය සේවය විවිධාංග ඔබ වෙනුවෙන් රැගෙන ආවා. එලෙස අපේ හුරු පුරුදු එක් වදනක් වැඩසටහනක නාමයක් ශනිදා හමුව. විවිධ sannivedana දායකත්වයන් ලබා දෙන ආයතනයන්හි ශනිදා හමුව නමින් වැඩසටහන් ඉදිරිපත් කළද එහි ඉතිහාසය හා එහි සැබෑ අයිතිය හිමිවන්නේ ස්වදේශීය සේවයටයි. නව දැක්මකින් නව කෝණයකින් ශනිදා හමුව දෙස බලන්නට අපේ ආරාධනය. සහෘද sannivedaka හිමානන්ද රාජපක්ෂට එක්කම සහභාගීත්වය ලබා දෙන්නට එකතු වන වැඩසටහන් නිෂ්පාදන සහකාර මංජුල සෙනවිරත්නටත් අපේ ආරාධනය මැදිරියංක 11 සිට ශාරිදා හමුව නව පරිච්ඡේදයක් ආරම්භ වන්නට උදේ පාන්දර මේ වැඩට එද්දී බොරල්ල පැත්තෙන් එද්දී මෙන්න මේ හඬමට ඇහුණානේ. චූම්පාන් කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. බොහෝ දෙනෙක් නෙමෙයි හැමෝම කියන්නේ ඉතින් එනම තමයි. හැබැයි මේ මේක හැදලා තියෙන්නේ මේ ටියුන් ටියුන් එකක්. කියන්නේ ටියුන් එක ටියුන් පාන් කියන එක පස්සේ චූන් පාන් වුණා කියලා තමයි අපිට හිතා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි විශේෂත්වය ඒක නෙමෙයි. මේ විශේෂත්වය තමයි මේ සංගීත ඛණ්ඩය මේ නිර්මාණලා තියෙන සංගීත ඛණ්ඩය ඔබ ඕනෑ තරම් අහලා තියෙන දිනපතා අහනවා දිනපතා උදේ පාන්දර සමහර වෙලාවට අපි අවදි වෙන්නේ මේ හඬත් එක්ක බොහෝ වෙලාවට කොළඹ ආශ්‍රිතව හැබැයි එහෙම කියලා නැහැ මම ගිය අවුරුද්දේ ගමේ ගිය වෙලාවේ මට මොන ගෙහුණ අපේ සහෝදරෙක් කියන මට වැඩිමහල් සහෝදරෙක් කාලෙකින් මොන ගෙහුණ ඉතින් අපිත් කාලෙකට සැරයක් ගමේ යන්නේ අවුරුද්දට යන්නේ ගිය වෙලාවේ මං ඇහුවා මේ ඒ සහෝදරයාගේ නම ජයරත්න මං ඔය ජයරත්නයි මොකද මෙතන කරන්නේ ඔහු මට කියනවා මේ මේ දවස්වල මල්ලි මේ පාන් ලයින් එකක් කරනවනේ ඈ කො පාන් ලයින් එක ඔය චූම්පාංගයක් කරනවනේ මොකද චූම්පාංගයක් කියන්නේ මොකද්ද ඔහු මේ පොඩි ව්‍යාපාරයක් පටන් අරන් බිස්නස් එකක් කියමුකෝ ව්‍යාපාරයක් පටන් අරන් ඒ බිස්නස් එක තමයි පාන් විකිණීම සහ පාන් එක අනිකුත් රස කැවිලි විකිණීම ඔබ දන්නවා දැන් චූම්පාන් තමයි ඔහුගේ රැකියාව දෙලා තියෙන්නේ. ඔහු ඒ ඔහු කියනවා ඈත ගම්වලට යද්දි මිනිස්සු වතු කඩාගෙන ඇවිල්ලා වතු වල පීරගෙන ඇවිල්ලා මේ පාන් ගන්න එකතු වෙන විදිහ. ඔව් ඊටාත්ම රසවත් විදිහට ඒක මට කිව්වා. එක පැත්තකින් මේ හඳ ඇහෙන හැම වෙලාවකම මට මේ කතාවත් සිහිපත් වෙනවා. ඒත් එක්කම වෙන කතාවක් සිහිපත් වෙන පටන් ගත්තා සහ හොයන්න පටන් ගත්තා මේ හඬත් එක්ක. අද උදේෙදිත් මේ හඬ ඇහුණ හින්දා මම ඒක රෙකෝඩ් කරගෙන ආවා. මොකද්ද ඒ හඬ? මොකද්ද ඒ කතාව? මේ චූන් පාන් කියලා නිකන් අපි සංගීත සංගීතයක් ඇහුවට මේකේ ලොකු කතාවක් තියෙනවා. ඒ කතාව හැබැයි කියන්න තව පොඩි වෙලාවක් මම ඔබෙන් ගන්නවා. පොඩි වෙලාවක් ගන්නවා. ඒ කතාව අහගෙන ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න. ඒ ඒ හඬ යටින් අහගෙන ඉන්න ගමන් මේ තවත් කතාවක් තියෙනවා කියන්න. ඒ තියේ ට්‍රැෆික් එක වෙලාවේ ට්‍රැෆික් එකක් කියන්නේ ලොකු මාර්ග තදබදයක්. ඉතින් මාර්ග තදබද වෙලාවේ අසල තිබුණු වාහනයක් කෙනා විදුරු පහත් කරලා කියනවා මේ අදත් මොකක් හරි ස්ට්‍රයික් එකක්ද දන්නේ නැහැ. අදත් ඉතින් කොල්ලු ටික පාරේ ඇවිල්ලා ඇති අපිට මේ යන්නත් නැහැ කියලා බේස්ලයින් රෝඩ් එකේ බේස්ලයින් මාවතේ. ඉතින් මම ඉතින් බොහොම සාවධානව අහගෙන හිටියා මං ඉතින් මුකුත් කියන්න ගියේ නැහැ. මට මතක් වුණා පහුගිය දවසක අන්තර්ජාලයේ YouTube එකේ මෙන්න මේ වගේ දෙයක් අහන්න ලැබුණා. ටිකක් ජනප්‍රිය වුණා මේ කතාවත් මේ සහෝදරයාගේ කතාව. බලන්නකෝ. දෙකයි ගන්න. දෙක මාත්‍ර මේ මාත්‍ර නොදන්න ඔය මාත්‍රු අපිට ගහලා එනවන 71 ඔය කෙල්ලන් අද වැඩම බෝලෙන් ගැව්වා ඔය නංගිට ගහනවද අවුරුදු 4ක් අවුරුදු 4ක් නොගාන අපි ගෙනන්නේ අපේ රිසාන්ස් 3යි අපේ රිසාන්ස් 3යි රිසල්ට් එක ගන්නවා දීපු අපේ අපිට කැම්පස් එක කියන්න දුන්නේ අපේ රිසල්ට් වල ඒව කරක්කු කරා හැමදේම නැති කරලා අන්තිමට දිවෙච්ච NDA විතර අපිට සිසුමකට ඒකෙන් තමයි ඔය උපාධිය හම්බුනේ ඒ උපාධිය දෙන්න නැහැ කියලා කියනවා අන්න එක ආණ්ඩ ආවේ නැතෝ ඒ මාතෘංග ලොකු තුවක්කු බඩ වලට ඔන්න ඉස්සරහ කාට් කරගෙන ඉන්නවට දාගන්නවට ඔය මාතේ නතවට පුරුදුයි ඕවගේ මෙතත් ගන්න දුවා අපි දන්නවා හැම මාතේ ප්‍රශ්නයක් නැහැ මහත්තයාගේ ගෙදර දේවල් ඉල්ලන්න ආවේ නෑ මහත්තයෝ. අර මහත්තයා ගෙදර දේවල් ඉල්ලන්න ආවෙත් නෑ. කොල කෑල්ල දෙන්නේ නැත්තේ. උපාධිය කියලා කොල කෑල්ල දෙන්නේ නැත්තේ. අපි දුප්පත් ගොඩක් කල්යුද කෙරුවෝ එකෙකුට වන්නේ එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හන්දියේ බංකරේ මා අන්තරේ කොට වන්නේ එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හන්දේ පංකරේම අන්තරේ නුඹ ඒත් අපි එක පන්තියේ ඒත් අපි එක පන්තියේ ඒත් අපි මිනිස්සුනේ හා කතා කිහිපයක්ම තිබෙනවා මේ ගීත ඇතුලේ සහ ගීතයට పూర్වෙහි. ඒකක් තමයි අර චූන් පාන් එහෙම නැත්නම් ටියුන් පාන් එහෙම නැත්නම් පාන් විකුණන සහෝදරයාගේ කතන්දරෙත්. ඒ වගේම අන්තරේ ශිෂ්‍යයන්ගේ කතන්දරෙත්. අන්තරේ ශිෂ්‍යෝ විරෝධතාවකට එනකොට ඒක බැරියස් දාලා මුර කපළු දාලා ඒකට ගහන්න බලාගෙන ඉන්න නැත්නම් විරෝධතාව නවත්තන්න බලාගෙන ඉන්න STF වෙන්න පුළුවන් පොලිසිය වෙන්න පුළුවන් හමුදා වෙන්න පුළුවන් ඒ සහෝදරයන්ගේ කතන්දරේ මේ හැමෝම එක පන්තියක මිනිස්සු ඒ කියන්නේ මාත් ඇතුළුව හැමෝම අපි එක පන්තියක මිනිස්සු හරිම ලස්සනම වචන ටික තමයි මේ ගීතේ මේ ගීත විශේෂයෙන්ම අපේ ඊ타මාත්ම දුලබ ඇසීමක් ඔබට තියෙන. කියන්නේ අපි අහන්න වාදනය කරන්න එපා. ඉතින් එහෙම වාදනය කරන්නේ නැහැ වැඩි. අපි හැමෝම එක පන්තියේ. මේ බෝඩරේ පැනපු හැටිය අන්තරයට පාර දෙනවා. බෝඩරේට මේ දෙගොල්ලන්ටම ඕඩරේ එන්නේ තැන් දෙකකින් අන්තරයට එන්නේ එක ඕඩරයක් එහෙම නැත්නම් ආරක්ෂක අංශ වලට එන්නේත් එක ඕඩරයක්. ඉතින් මේ ඕඩරයට අනුව තමයි ක්‍රියාත්මක වෙන දෙයක් බව තමයි මේ කියන්නේ. ඒ නිසා අපි පොලිසිය පිළිබඳවත් ආරක්ෂක අංශ පිළිබඳවත් එහෙම නැත්නම් අන්තරය පිළිබඳවත් කේන්තියකින් සිටිය යුතු නැහැයි කියලායි මට හිතෙන්නේ. තව මේ ගීත හොයාගෙන ඔබට පුළුවන් වචන වචන එකින් එක එකින් එක අහන්න. අහලා තවදුරටත් හිතන්න මේකේ තියෙන වෙනමම කතාවක්. ඒ ගීත ගායන විදිහවත් ඒ ගායන ශානරය කුමක්දවත් මියුසික් සංගීතමය ශානරය කුමක්දවත් කියලා හිතනට වඩා ඒ වචනවල අර්ථයෙන් දෙන පණවිඩය ගැන හිතන්න. මේ සංගීත ඛණ්ඩය මම හොයාගත්තේ මේක තව බොහෝ දුර තිබෙනවා. ඒ කියන්නේ විනාඩි 6යි තප්පර 39ක් තිබෙන මේ සංගීත ඛණ්ඩේ. පසුගිය දවසේ ගුවන්විදුලියේ 6 වෙනි මැදිරියේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ඉතා විශේෂ වැඩක් වුණා. ඒ තමයි සංගීත විශ්ව සංගීතයේ දේශීය ලකුණ යන මැයින් සංගීතඥයින් දස දෙනෙකුගේ ස්වර ප්‍රහර්ෂය එළ දැක්ුවා. ඒ ඒ සංගීත ඛණ්ඩ 10 ඇත්තරම ඇහුවම අපිට ලොකු බලාපොරොත්තුවක් වෙනවා. මට නම් ලැබුණු බලාපොරොත්තුව මම මාධ්‍යවේදීක් විදිහට ගුවන්විදුලි මාධ්‍යවේදීක් විදිහට ලැබුණු බලාපොරොත්තුව ඉතාමත්ම පිරුණු එකක්. ඒ තමයි අපේ ඊළඟ પરම්පරාව, මීළඟ પરම්පරාව ගොඩක් පෝෂිතයි. ඒ අපිට වටිනා සම්පතක් කියන දේ. මේ පසුබිමින් ඇහෙනද ඔබ මුලින් ඇහුවද සංගීත කණ්ඩයේ නිර්මාණකරුවා අපි කැඳවා ගත්තා ඒ නිසාම සන්නාදයන්හි ඉතාමත්ම වටිනා නාදයන් මැවූ ඒ තරුණ නිර්මාණකරුවා. තරුණ කියන්නේ ඇත්තටම තරුණයි, මටත් වඩා බාලයි. ඔහුගේ සම්බන්ධය ගුවන්විදුලට ඉතාමත්ම වැදගත්. ඒ තමයි ගුවන්විදුලි ඉතාමත් පුංචි කාලේ ඉඳලා ගුවන්විදුලි ළමා පිටියට එකතු වුණු ගුවන්විදුලි වැඩසටහන් වලට ඉස්කෝලේ යන කාලේ ඉඳලා ආව. එවකට දරුවෙක්, දැන් තරුණෙක්. ඔහු ඉතා දක්ෂ තරුණ සංගීතවේදියෙක්, සම්මානනීය තරුණ සංගීතවේදියෙක්. ඉතින් ඔහුව කැඳවාගත්ත අපි අද පළමු ශනිදා හමුවට මේ සුහද හමුවක් විදිහට. මිලිඳ තෙනකෝන් සුබෝදෑසන. සුබෝදෑසන. ඇත්තම සහෝදරයා දකිද්දී මේ ඉතාමත් සතුටුයි. මොකද ඔබේ විවිධ නාදයන් නාද කාර්යයන් සංගීතයන් පහුගිය කාලේ පුරාම ඇහුවා. ඉතින් ඒවා එකින් එක යම් වෙලාවක් අපිට අහන්න පුළුවන්කම ලැබෙයිත් කියලා අපි විශ්වාස කරනවා. අපි මිලින්ද ඔයා ගැන කතා කරන කලින් ඔබ ගැන කතා කරන කලින් චූම්පාන් ගැන කතා කරමුද? අනිවාර්යෙන් අපි ඒක කතා කරන්න ඕනම දෙයක් කියලා මමත් හිතනවා මේ බොහෝ දෙනෙක් අහලා තියෙනවා ඒනට ඒකේ මේකේ හරිම ඉතිහාසය මොකක්ද කියලා හඳුනන හඳුනන පිරිසක් ඉන්නවා. අපේ සාමාන්‍ය ජනතාව මං හිතන්නේ ඒක නොදැනුවත්ව තමයි ඒකට ඔච්චර ඇලිලා ඉන්නේ. ඇත්තද හරි හරිම වාසනාවන්ත පිරිසක් අපේ රටේ. මිනිස්සු උදේ ඉඳන් උදේත් යනවා හවසත් යනවා නේද? ලංකාවේ ගම් දනව් හැමතරම මම දන්නේ උතුරු පළාත යනවාද කියලා දකුණු පළාත ඒ කියන්නේ උතුරේ නැති අනිත් හැමතැනම මේ චූම්පාන් ටියුන් පාන් නේද ටියුන් පාන්ම කියලා කියමුකෝ මේ සංගීතය ඇහෙනවනේ ඇහෙනවා ඒ කියන්නේ බටහිර සම්භාව්‍ය සංගීතයේ ඊටාම දරුණු ලෙස මුල් බැසගත් ඒක සංගීත කණ්ඩායම් තමයි ඔය අපි උදේ උදේ පාන්දර ඉඳන් රැ වෙනකම් අහන්නේ. ඔව්. ඒක ඇත්තටම හොඳ මුලින්ම මට මේක මම සංගීතවේදීන් නෙමෙයි. නමුත් මුලින්ම මට මේක අශෝක තිලකරත්න මහත්මයා තමන්ගේ Facebook පිටුවේ මේක සටහන් කළා තිබ්බා. අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදයාණන් ඔහු සටහන් කළා තිබ්බා මෙන්න මේක තමයි මේකෙන් කියවෙන්නේ කියලා. එදා ඉඳන් මම හොයන්න ගත්තා මට මේක ඇහෙන හැම වෙලෙම මේ හිතනවානේ අපි කොච්චර වාසනාවන්ත જાතියක්ද උදේ ඉඳන් හවස වෙනකන් අපි චූන් පාන් කියලා අහන්නේ ලෝක විශ්ව සම්භාවනාවට පාත්‍ර වුණු සංගීත කණ්ඩයක් නේද? ඔව් දැන් අපි ඒක දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක වෙලා තියෙන දැන් මිනිස්සුන්ට ඒ ඕක දැන් අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයන්නේ. ත්‍රීවිලර් එකක හරි පොඩි වාහනයක මියුසික් එක දාගෙන යනකොට දැන් ළමයි ගෙදර ළමයාගේ ඉඳන් වැඩිහිටි පුද්ගලයා දක්වා ගේට් එක ළඟට වෙලා බලාගෙන ඉන්නවා. ගේට්ටු ළඟට වෙලා හෝ ඔබ කලින් කිව්වා වගේ ගම කැලේ පීරගෙන ඇවිල්ලා හරි ඕතෙන්ට බලාගෙන ඉන්නවා මේ සල්ලි ටිකක් තරම් ඇවිල්ලා. ඕකට ඔච්චර ඇලෙන්න, ඔච්චර ඕක මුල් බැස ගන්න මේ හේතුවකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒකට ආසයි දෙන්න මොකක් හරි සමීකරණයක් ඇති මං හිතන්නේ. ඔව්. අපේ සමීකරණ හොයාගන්නත් ඕනේ. අපි කියන්න අවශ්‍යයි මේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ පසු කාලීනව ලංකාවේ මම දන්න වෙන රටවල් අපි දන්නේ නැහැ තියනවද නැද්ද කියලා. නමුත් ලංකාවේ ජන සමාජෙහි මිනිසුන්ගේ කන් ඇතුලේ පැලවුණු හඬක්. ඒ තමයි මේ චූන් පාන් හඬ ඒ ටියුන් එක මොකක්ද? ඒක අහලම අපි ඒකේ කියන්නේ පළමු නිර්මාණය, කියන්නේ ඒ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ නිර්මාණය තමයි මෙන්න මේක. දක්ෂ සංගීතවේදියෙක් තරුණ සංගීතවේදියෙක් ඔබම කියන්නකෝ කවුද මේ මේ විශිෂ්ට විශ්ව සම්භාවනාවට පාත්‍ර වුණු නිර්මාණයේ හිමිකරුවා. ඒ කියන්නේ එහි නිමැවුම් කරුවා. මේක අපි සම්භාව්‍ය බටහිර සංගීතයේන ෆර්ලිස් කියන අපි කියන මියුසික් පීස් එක කියලා. ඒ සංගීත ඛණ්ඩය බටහිර සංගීත කිව්වොත් අපිට එකපාරට මතක් වෙන දෙන්නෙක් ඉන්නවා. බීතෝන් සහ මොසාට්. බීතෝන් කියන මහා සංගීතඥයා තමයි මේක නිර්මාණය කරේ. ඒ කියන්නේ බටහිර සම්භාව්‍ය සංගීතය ඒක ශුද්ධ ලක්ෂණත් අරගෙන ඒක වෙන තැනකට ඊට එහා ඒ කියන්නේ වචන වලට එහා ගිය අරුතක් දැන් මේ දවස්වල අපි කතා කරනවා හැම වෙලේම සංගීතය තුලින්. ඒකේ ආරම්භකයා හැටියට මම දකින්නේ බීතෝවන්. ඉතින් බීතෝවන්ගේ ඒ සංගීතමය නිර්මාණයේහි ඒ ඇසුරෙන් තමයි ලංකාවේ අපි උදේ හවස අහන චූන් පාන් ලෙස හඳුන්වන මම කිය මම ඒක ග්‍රාම්‍ය දුමක් විදිහට කියන්නේ නැහැ කිසිසේත් මේක හරි හෝ වැරදි එය කළ පුද්ගලයාට පිංසුදු වේවා උදේ පහන්දර ඉඳන් හවස වෙනකන් අපිට මේ මහා සංගීත නිර්මාණයේ ඇසුරෙන් නිර්මාණ වූ දෙයක්වත් අඳුමතර මේ හන්න ලබා දීම පිළිබඳව. ඉතින් ඒ ප්‍රවේශය තමයි මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ මිලින්ද. අපි දැන් ඔබ පිළිබඳව කතා කළ යුතු ඔබේ නිර්මාණයන් පිළිබඳව කතා කළ යුතුයි. Um, මිලින්ද ගුවන්විදුලියෙන් ආරම්භ කරන්නේ. ඔව් Tamanගේ uh, මාධ්‍යයට සමීප ජීවිතේ නේද? ඔව් මගේ ඇත්තටම සංගීත ජීවිතේ නිල වශයෙන් ආරම්භ වන්නේ ගුවන්විදුලි සංස්ථාවෙන්. ළමා පිටියෙන් අවුරුදු ළමා පිටියට මම එනකොට මට අවුරුදු 12යි. Uh, සිතාර් වාද වාද්‍ය ශිල්පියෙක් විදිහට තමයි සහභාගී වෙන්නේ. Uh, ඉතින් ඒක මම මගේ මගේ අතීතයේ දකින ආඩම්බරම මොහොතක්. මම ආඩම්බර වෙන්න පුළුවන් මොහොතක් මොකද මම සිතාර් වාද්‍ය ශිල්පියෙක් විදිහට ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්නේ ගුවන්විදුලිය තුලින්. ගුවන්විදුලිය තමයි ආරම්භයට ඒක සනිටුහන් කරන්නේ. ඒතර විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ ඒ වගේ හිටපු අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පී බර්ටි මහත්මයා. ඔහු තමයි මට මං අපි පාසලේ මලිදේවේ විද්‍යාලයෙන් එනවා පටිගත කිරීමකට. එහිදී මම සිතාරක ප්ලේ කරනවා දැකලා තමයි ඔහු මාව ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය මණ්ඩලයට ඔයා ඊළඟ දවසේ ඉඳන් එන්න කියලා කතා කරගන්න මම ඉතින් මගේ ගම කුරුණෑගල කුරුණෑගල ඉඳන් බස් එකේ එනවා ඒ දවස්වල මෙහි රෙකෝඩින්ග් සියනකොට සිතාර එකක් උස්සගෙන අයියත් එක්ක එනවා. ඒකෙන් කවදා හරි දවසක ඔබට කියන්න කතාවක් තිබෙනවනේ මිලින්ද? ඔව්. ඒ කතාව තමයි ඒ කියන්නේ පුංචිම කාලේ ඉඳලා ওই සිතාරගත් කරගහන බස් එකේ එනවා කියන එක ලේසි බාධා කාරණා නෙමෙයි. අනික ගුවන්විදුලියේ තමයි හැදුණු පළවෙනි තැන කියලා කියනකොට වෙනමම ගෞරවයක් ගෞරවාර්ථයක් වෙනවා තමන්ගේ ජීවිතේට බොහෝ සංගීතවේදීන් අත්පත් කරගත්තු දෙයක් ඒක. يعني මේ අත කාලේ බොහෝ සංගීතවේදීන් ඒ වගේම මෙතනද ඔබේ සහ අපි අපි මේ අපේ પરම්පරාවේ බොහෝ දෙනෙක් දැන් ප්‍රේතාවයක් දක්වනවා කියලා පේනවා. ඒ කියන්නේ ගුවන්විදුලිය ඇසුරත් ලබාගෙන අලුත් නිර්මාණات එක්ක අලුත් ගමනක් යන්න යම් මාර්ගයක් හදාගන්න ඕන කියලා. ඔබ විශ්වාස කරනවද ගුවන්විදුලිය ඒ ලබා දුන්නු ආරම්භය කියන්නේ හොඳ පසක් නිර්මාණය කර දුන්නාය කියලා ඔබට අනිවාර්යයෙන්ම දැන් අපි දැන් මේ මේ වර්තමානයේ වෙන නිර්මාණ දිහා දැන් බලුවම පරේෂණ මට්ටමින් බලපුවම පේනවා ගොඩක් ඒවා මේ අහනවා දවස් 3-4කින් ඒවා වැළලීලා යනවා මම හිතන්නේ ඒ වැළලීලා යන්නේ යන නිර්මාණ ගැන ඒ වගේ පදනම අඩු හින්දා දැන් ගුවන්විදුලි වගේ තැනකින් අපි පටන් ගත්තොත් එහෙම සුනිල් ශාන්ත මහත්තයාගෙන් ආනන්ද සමරකෝන් මහතාගේ සිට ඇවිල්ලා තියෙන මේ පදනම පදනම හරියට අධ්‍යයනයකින් තොරව දැන් නිර්මාණ කරන්න බෑ කිසිසේත්ම. මොකද අපිට අතීතය අමතක කරලා දැන් මෙතනින් පටන්ගෙන නිර්මාණකරණයට පිවිසෙන්න බෑ. එතකොට අපි ඒ ගුවන්විදුලියෙන් ලැබෙන පදනම ගුවන්විදුලියෙන් මේ අපිට ශ්‍රාවකයෝ විදිහට හැම වෙලෙම අහන්න හම්බුනේ සංගීතයක් කියලා දැන්. එතකොට 1950 ගණන් වලින් පස්සේ ආපු කණ්ඩායම් සංගීතයෙන් පෝෂණය වෙලා බටහිර සංගීතයෙන් පෝෂණය වෙලා ඉන්දියානු රාගධාරී සංගීතයෙන් පෝෂණය වෙලා හැදුණු නිර්මාණත් එක්ක ඒව අධ්‍යයනයකින් යුතුව යනකොට අපිට ඒ කාලේ මේ කාලේ යාකරන මේ කාලේ තාක්ෂණයත් එක්කත් යාවත් කාලින වෙලා නිර්මාණයක් කරොත් එහෙම මම හිතනවා ඒක ඒ නිර්මාණය මැරෙන්නේ නැහැ කියලා කවදාවත්. හොඳයි ඒ පරේෂණමය කාර්යයන් වලට ඇත්තම අතතිබ්බේ ගුවන්විදුලි විශේෂම සුනිශාන්තයන් ඉතාමත්ම විශිෂ්ට පරේෂණ පරේෂණ නිර්මාණකරුවෙක් බවට පත් වුණා. ඔහු අනසමර්කෝන් සුනිශාන්තයන් ඉන්පසු කේමදාසයන් අමරදේවන් ඇතුළු මේ කණ්ඩායම සිදෙස් කුලතරග මහත්මයා නේද? ඔව්. විශිෂ්ට පරේෂකෙක් ඔහු. ජන සංගීත පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබෙන පරේෂකෙක්. ඉතින් ඒ પરම්පරාව මිලින්ද යම් තැනකද හිර වෙනවා ඇවිල්ලා. යම් තැනකදී අපිට මෙතනින් එහාට කියන්නේ නෑ පාරක් නෑ 80 වෙනි පස්සේ විශේෂයෙන්ම නේද? ඔව්. ඒක අපි ඇත්තටම පරිශන මට්ටමින් කතා කරන්න ඕන මාතෘකාවක්. මොකද ඇයි අපිට එහෙම උනේ දැන් 60 70 80 වගේ කාලේ වෙනකොට ඒ කියන්නේ අපේ සංගීතයේ ස්වර්ණමය යුගයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි එතනින් පස්සේ 85න් වගේ පස්සේ වෙනකොට අපේ සංගීතේ කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා කියලා අපිට මේක ගැන හොයද්දි හිතෙනවා. ඉතින් මම හිතන්නේ 85න් විතර පස්සේ මේ පරිගණකයත් එක්ක ආපු නව තාක්ෂණය මම එක පැත්තක් ගැන කියන්නේ. නව තාක්ෂණය. ඒ කියන්නේ වාදන භාණ්ඩ වෙනස් වුණා. පටිගත කිරීම ස්වරූපයන් වෙනස් වුණා. සංගීතඥයන් න්‍යාවත් කාලේනේ උනේ නැහැ ගොඩක් මම හිතන්නේ. අපේ දැන් අලුත් අලුත් પરම්පරාවේ නම් ඒ ගැන ඇත්තටම මේ අන්තර්ජාලයේ දියුණුව සහ මේ විශ්ව ගම්මානයත් එක්ක මේ ගැන පොඩි කතාවක් තියෙනවා. හැබැයි 85 ඉඳන් 2000 වගේ වෙනකන් අපේ පසුබෑමක් තියෙනවා අපේ සංගීත ශාස්ත්‍රයේ. ඒකට ඒක හේතුව මම හිතන්නේ අපි මේ ලෝකේ අල්ලගත්තේ නෑ ඒ කාලේදී. ලෝකය ලෝකය අතෑර අතෑරුණා වගේ දෙයක් මට හිතිලා තියෙනවා 85 ඉඳන් 2000 වගේ කාලේ වෙච්ච නිර්මාණ දිහා බලනකොට මොකද අපි ලෝකය ගමන් කරනවා ඊටම වේගෙන්. අපි ඒවට ඒවට යාවත් කාලින් නොවුනොත් එහෙම අපි වහන අපේ නිර්මාණ කියවන එක හරිම අමාරු වෙනවා මොකද ඒ කාලෙදි බිහි වෙන පරපුරවල් වෙනස්. ඒතකොට ඒ ඒ පරපුරවල් වලට ලබා දෙන්න ඕන විදිහ වෙනස් සංගීතය. මම හිතන්නේ එතන තමයි අපේ පසුබෑම උනේ අපි හැම වෙලෙම 70 දශකයේ 80 දශකයේ කරපු විදිහටම ඉස්සරහට එන්න හැදුවා. එතනින් අපි යම් පසුබෑමක් වුණා. හැබැයි ඒ ඒ ඒ පදනම තියාගෙන ඒ ඒව ගැන දැනගෙන නේද? දැනගෙන ඒ පදනම තියාගෙන ඒවත් එක්ක අපි අලුත් දේවල් එක්ක යාවත් කාලින වෙලා වැඩ කරා නම් අපි දැන් අවුරුදු 25ක පසුබෑමක් තියෙනවා නම් අපි ඒක අල්ලගන්න තිබුණා අපිට එතනින්. ඇත්තටම පැහැදිලි. මොකද මේ මේ අපි හැමතිස්සෙම දැන් සමහර අයනවා අයි පරණ අය ගැනම කතා කරන්නේ ඔයගොල්ලෝ පරණ දේවල්ම ප්‍රතිපාදනය කරමින් ඉන්නව නේද කියලා. නැහැ පරණ දේවල් ගැන දැනගන්නේ නැතුව අපි හිටියොත් එහෙම පරණ දේවල් පරණ අය පරණ කියලා කියන්නත් බෑ. අපේ ජේෂ්ඨයන් ලිව්ව දේවල් එහෙම නැත්නම් ඔවුන් නිර්මාණ කරපු හැටි, ගායනා කරපු විදි, මේ වේදයන් පිළිබඳව දැනගන්නේ නැතුව අපිට අලුත් දෙයක් කරන්න බෑ මොකද අපි පරණ දේවල්ම කරන්න ඉඩ තියෙනවා ඒතර. ඔව් ඒ මොනවාද අපි මේකෙන් කරන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. ඔව් මොකද? ඔව් ඒ නිසා කියන්නේ අලුත් දෙයක් හිතනවා නම් පරණ දෙයක් දැනගත යුතුමයි මොකද කරලා තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඉතිහාසය දන්නේ නැතුව අපිට අපේ සමකාලීන සංගීතය ආශ්‍රය කරන්නේ නැතුව තත්කාලීන සංගීතය නිර්මාණය කරන එකේ පදනමක් පදනමකින් රහිතයි. ඒක තමයි ඒක තමයි ගොඩක් නිර්මාණ මිය යන්නත් හේතුව. වැළඳ නොගැනීමටත් හේතුව. දැන් අපි ඉස්සලා කතා කරෝ බීතෝවන්ගේ ෆෙරලිස් සංගීත කණ්ඩයේ ඔච්චර මුල් බැහැගෙන තියෙන්නේත් ඒක පදනමකින් යුතු දෙයක්. ඒක පියානෝකින් ප්ලේ කරත්, ෆ්ලූට් එකකින් ප්ලේ කරත්, පොඩි ළමෙක් මෙලෝඩිකා එකකින් ප්ලේ කරත් ඒක අපිට දැනෙනවා. දැන් ඔය චූම්පන් වාහනේ යන මියුසික් එක අපිට බීප් ටෝන් එකකින් ඇහෙන. ඒ කියන්නේ කිසිම සංගීත වාහනයක ලස්සනක් නැහැනේ. ඒනොට අපිට ඒක මෙලඩිය කොයි වෙලාවකවත් ඒක තනුව අපෙන් බැහැර වෙන්නේ නැහැ. හොඳයි අපි මේ මිලින්ද නිර්මාණය කරපු ගීතයක් අහනවා. මේ ගීතයත් එක්ක ඇත්තම මේ මම මිලින්දව හඳුනගන්නේ මේ ගීතයත් එක්ක විශේෂයෙන්ම මේ මිලින්ද පුද්ගලිකව නෙමෙයි ඔව් අපි දන්නවා නමුත් මිලින්ද මේ ගීත නිර්මාණය කරා කියලා පසුව තමයි දැනගන්නේ මේ සංගීතයේ මේ නිර්මාණයකට දායකත්වය ලබා දුන්නා කියලා ආලෝකෝද පාදේ චිත්‍රපටය ලංකාවේ තව ජනප්‍රිය වුණ කතාබහට ලක්ුණු චිත්‍රපටයක් නව නිර්මාණකරුවන් කිහිප දෙනෙක්ම මේට එකතු වෙනවා ඒ අතර මිලින්දත් ඉන්නවා මේ ගීතය අහලා අපි ඒ ගැන තව කතා කරමු සින ගලා බසින් සදහම් ගඟ පත් පිරු මත ලියවා में මේ මේ අතරම මේ අතර කතාවේ ආලෝක උදපාදි සමා වෙන්න ඕනේ මේ මැදින් පැනලා මම කතා කරන්න ගියාට. ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි මේ ගීතය නිතර ඔබට ගුවන්විදුලි ස්වදේශීය සේවයෙන් ඇහෙනවා. ඒ වගේම අනිකුත් මාධ්‍යන් වලින් නිතර ඇහුණ ගීතයක්. හැබැයි ගීතයේ පසුබිම පිළිබඳවත් කතා කළ යුතුමයි කියලා මම විශ්වාස කරනවා. ආලෝක උදපාද චිත්‍රපටයේ මිලින්ද ඔබට ලැබෙන්නේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේද? දෙවන වසරේ. දෙවන වසරේ. කියන්නේ එවැනි එවැනි වාසනාවක් මං හිතන්නේ ලබන ඔබම කියන විදිහට එවැනි අය මම නත් මමත් අහලා නැහැ අතරම. කියන්නේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකුට ඉතා හොඳ චිත්‍රපට කියන්නේ කෙටි චිත්‍රපටයක්වත් එහෙමත් නෙමෙයිනේ. මම කියන්නේ කෙටි චිත්‍රපට හොඳ නැහැ කියන එක නෙමෙයි. ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයකට සංගීත නිර්මාණ කරන්න ලැබීම පිළිබඳවත් ඒ විශේෂයි. ඒ ලැබුණ අවස්ථාව පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? ඇත්තට මේක යම් ගොඩක් දුරට මම හිතනවා මගේ ජීවිතේ ලැබුණු ලොකුම භාග්‍යය කියලා. මොකද 2013 මම එතකොට විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ශිෂ්‍යෙක්. මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නෙත් ව්‍යවහාරික සංගීතය පිළිබඳ විශේෂ උපාධියක්. එතකොට ඒ ඒ කාලෙම තමයි මට මේ චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණයට කතා කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සමන් වීරමන් මහත්මයා, චත්‍ර වීරමන් සහෝදරයා. ඇත්තරම සහෝදරයා කියන වචනේ තමයි ඔහුට ගැලපෙන්නේ. මොකද ඔහු මේ ශ්‍රී ලංකාවේ යම් ශාස්ත්‍රයකට අවතීර්ණ වීම තමයි අමාරු. ඒ කියන්නේ ශාස්ත්‍රයට පිවිසෙන්න තියෙන පාරවල් අඩුයි. කොච්චර දක්ෂ වුණත්, කොච්චර වැඩ කරත් වැඩ කරන්න තියෙන පරාසය හරිම අඩුයි. එතකොට ඉතින් මේ කවිත ටැලන්ට් කියන තරඟේ මම ජයග්‍රහණය කරාට පස්සේ තමයි මේගොල්ලෝ මාව හඳුනගන්නේ. ඉතින් චත්‍රවීරන් මහත්මයා එක එකතු වෙලා වැඩ කරන්න හම්බුන එකත් මොකද ඔහුත් සංගීතය ගැන පුතුල දැනුමක් තියෙන පුද්ගලයෙක් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. ඒ වගේම දැන් අලුත් කෙනෙක් විදිහට මේකට ප්‍රවේශය වෙන්න ඇත්තටම අවස්ථාව හම්බෙන්නේ චත්‍රවීරමන්ගේ පළවෙනි ෆිල්ම් එක. පළවෙනි චිත්‍රපටය. මගේ පළවෙනි සංගීත අධ්‍යක්ෂණය සිනමා සිනමා නිර්මාණයත් තුළ. එතකොට මෙහි නිෂ්පාදකවරයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔහු අවස්ථාව දෙනවා කමන්නේ අපි අලුත් පරපුර ඉස්සරහට ගෙනියන්න ඕනේ කියලා තුසිත විජේසේන මහත්මයා කැන්ඩි සිටිසෙන්ටේ අධිපති. ඔහු ඔහු තීරණය කරනවා මේක තුලින් අපි අලුත් අලුත් අයෙක් යන්න ඕනේ. අලුත් විදිහ දැන් මෙච්චර කල් අපි දැක්ක නිර්මාණවලට වැඩිය මොනවා හරි විශේෂයක් තියෙයිනි කියලා අදහස් කළා තමයි මේක අපිට බාර දෙන්නේ. මං හිතනවා ඒකම තමයි මේක සමාජයේ කතිකාවක කතිකාවක් ඇති වෙන්න විශේෂ චිත්‍රපටයක් වෙන්න හේතුව වුනේ. මොකද අපි මේක සිදු කරේ පර්යේෂණ මට්ටමින්. මම දෙවෙනි වසරේදී බාරගත්තට පස්සේ අපි අවුරුද්දක් විතර මේක ගැන හෙව්වා. ඒ කියන්නේ 2400කට වසර 2400කට පෙර ඉතිහාසයේ සංගීතය කොහොම වෙන්නේ නැද්ද? අපි චිත්‍රපටේ කතා කරන්නේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු වලගම් ආරජ්ජුරුන් කාලේ ඉතිහාසය කතාව. එතකොට මේකට දැන් මේ කාලේ සංගීතය නැත්තම් 70 දශකයේ අපේ සිනමා සංගීතය පාවිච්චි කරොත් එහෙම මේකට මොන වගේ එකක් වෙයිද? එතකොට ඒ දවස්වල අවුරුදු 2400කට කලින් අපේ සංගීත මේ කොයි වගේ ලක්ෂණද? එතකොට අපේ ඉතිහාසයේ ලියවිලා තියෙනවා ජනප්‍රවාදවල මහබෙරය පාවිච්චි කරා කියලා තියෙනවා සමහර තැනක. එතකොට රාවණාගේ කාලේ වීණාවක් වාදනය කරපු ඒවා එතකොට ඔය ජනප්‍රවාදවල විවිධ විවිධ සඳහන් වෙනවා. අපි ඒවත් අරගෙන තත්කාලීන සංගීතය අලුත් තාක්ෂණයක් සමග මිශ්‍ර කළා. ඒ දෙකම හරි තැනකට ගෙනාව නිසා මං හිතන්නේ මේක ඇගීමට ලක්ුණේ සම්මානයට පාත්‍ර වුණේ. ඉතින් මං ජීවිතය ලැබුණු ලොකුම අවස්ථාවක් සිනමා ශාස්ත්‍රයට පිවිසෙන්න හරිම සතුටක් තියෙනවා ඒක පිළිබඳව. ඔව් මෙලින්ද අතන මම මේ මේ ගීතය අහද්දී මේ ගීතේ මුලින්ම අපිට කනට වැටෙන්නේ මේ මේ ගීතේම අනිත් ගීතය සමන්ත හේර සමන්ත පෙර එඩිබින්දා ඔව් එඩිබින්දා ගීත අහද්දී මට එඩිබින්දා ගීතත් අහන්න පුළුවන්කම ලැබෙවි දැන් මේ එඩිබින්දා ගීත අහද්දී මම හිතුවේ ඇත්තටම සමන්ත මේ සහෝදරයා මේ මේ ගීත සංගීත නිර්මාණය කළා මට හිතුණ විදිහ. මොකද අමරසිරි පිරු තව ගීතයක් ගාන කරනවා. දැන් ඇත්තටම පස්සේ තමයි දන්නේ මෙලින්ද මේක සංගීත නිර්මාණය කළා. ඒත් මිලින්ද මේ තරම් බාල වයසේදී නිර්මාණය කරාගෙන කිපිලොන්ද හිතලවත් නෑ. හැබැයි දැන් හිතන ඔබට ලැබුණ අවස්ථාව ඉතාමත් විශේෂයි. මොකද ලංකාවේ ප්‍රවීණතම ගායකයින් දෙදෙනෙක් ගීත ගායනා කරනවා. ඊට අමතරව අපේ රටේ ඉන්න අපේ රටේ ඉන්න ජේෂ්ඨතම ඒ වගේම ප්‍රවීණතම ගීත රාශකෙක් වන යතිවරණන් වහන්සේ නමක් වන රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගී රචනා කරනවා. ඉතින් ඒ අවස්ථාව මං හිතන්නේ තාමත්ම දුලබ ගණේ අවස්ථාවක්. ඒක දුර්ලභ අවස්ථාවක් මොකද මගේ ජීවිතේත් සංගීත ගීත වශයෙන් එළියට යන්නේ පළවෙනි ගීතේම පූජ්‍ය නම්බුකන හිමි යන විසින් ලියන ඔය එඩි බින්දා ගීතය. එතකොට ඒක ගායනා කරන්නේ සමන්ත පෙරේර මහත්මයා වගේ ප්‍රවීණයෙක්. එතකොට මිනිස්සුන්ට මගේ කියලා අහන්න හම් වෙන පළවෙනි නිර්මාණය ඒ ආලෝකුදපාදි තුලින් එන ගීත ටික. ඉතින් මට ඒක ඇත්තටම ඒ ඒක කොහොම ලැබුණාද කියලා ඒක විශ්වාස කරන්න අමාරුයි. ඇත්තටම මේ එතනදී නම් හිතනවා අර මම නොකියන මම විශ්වාස කරන වාසනාව. වාසනාව කියන ගුණය එතනදී බලපාන්නේ නැති කියලා මම හිතනවා. ඒ ගීත එඩිපින්ඩා ගීත ගැන කතා කරත් ලොකු පරිශන මට්ටමකින් තමයි අපි කරේ. ඒකේ තියෙනවා අංගම් සටන් වල එන විශේෂ ශ්ලෝක. එතකොට ඒ නාදමාලා ශ්‍රී ලංකාවේ ජනනාදමාලා ආශ්‍රය කරගෙන ශාන්ති කර්ම පාවිච්චි කරලා තියෙන සංගීත භාණ්ඩ ඔක්කොම ලංකාවේ නාදයත් එක්ක තමයි අපි හැම වෙලෙම ගනුදෙනු කරේ. ඉතින් ඒක අපිට ලෝකෙට ගෙනියද්දී ඒක ලංකාවේ නාදේ විතරක් අරන් යන්න නැතුව අපි ඔය ඔකෙස්ට්‍රල් සිම්ෆොනික් කියන ශබ්දය පාවිච්චි කරන්න ඉතින් විශේෂ ප්‍රයෝග ක්‍රම පාවිච්චි කරා. ඒ ගීතය අහන්න ඕනේ දැන්. පහරක්සේ එතමුතු වූදා වේරණක්සේ රන් කොත්බ නද දෙමි වේලාව පෙරවරු 9 විනාඩි 43යි. අපි ස්වදේශීය සේවයේ ශනි දහමුව සමගින් එක් වෙලා ඉන්නේ තරුණ සංගීතවේදී මිලින්ද තෙනකෝන් අපිත් එක්ක අද ඉන්නේ මේ පළමු වැඩසටහන තමයි අපි ඔහුට ආරාධනා කළා. ස්වදේශීය සේවයේ අලුත් ගමනක් යනවා. හැබැයි අලුත් ගමන යන්නේ අලුත් પરම්පරාවත්, පැරණි પરම්පරාවත්, ඒ කියන්නේ අපේ අනිකුත් ශ්‍රාවකිනුත් හැමදෙනාමත් එකතු කරගෙන. මොකද අලුත් දෑ පිළිබඳව කතා නොකර ඒව ගැන හිතන්නේ නැතුව ඒව ගැන ඒව පරේෂණට ලක් කරන්නේ නැතුව ඔවුන් පිළිබඳව කතා කරන්නේ නැතුව මම හිතන්නේ අපිට මේ ගමන යන්නට පුළුවන්කම ලැබෙයි කියලා. ඒ නිසා පහුගිය කාල සීමාව පුරාම අපි විශේෂයෙන්ම මේ ළඟ මේ විත වැඩසටහනිනුත් සහ තවත් වැඩසටහන් ගණනාවකදීම අලුත් પરම්පරාව සහරදා අඩපෑ වගේ වැඩසටහන රාජිත දිසානායකයන් ඇතුළු අපේ කණ්ඩායම බොහෝ වෙලාවට අලුත් પરම්පරාවත් එක්ක යන්න ලොකු උත්සාහයක් ගන්නවා. විශේෂයෙන්ම ගුවන්විදුලි නාට්‍ය පවා වජිරින්ද කරුණාසේන පවා අලුත් නිර්මාණකරුවන් හොයාගෙන මේ දවස්වලත් අපි අලුත් හඬවල් හොයමින් ඉන්නවා. අලුත් හොඳ රේඩියෝ ඩ්‍රාමා ගුවන්විදුලි නාට්‍ය හඬවල් අපි හොයමින් ඉන්නවා. ඉතින් අලුත් પરම්පරාව ආකර්ෂණය කරගනිමින් සහ ඔවුන් පිළිබඳව කතා කරමින් ඔවුන්ව මේ ධාරාවට සම්බන්ධ කරගැනීම තමයි අපේ අරමුණ බලාපොරොත්තු වෙන්නේ. වගේම අපේ පූර්වජයන් පිළිබඳව කතා කරමින් ඔවුන්ගේ නිර්මාණයන් ඇගීමට ලක් කරමින් කතා කරනවා. ඒක තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙලින්ද ඔබ හිතනවද මේ මේ මෑත කාලෙදී ඇත්තම දක්ෂ සංගීතවේදීන් හොඳ ගායනවේදීන් බිහි වෙලා එනවා. මැසිවිල්ලක් තිබුණ එක බොරු මැසිවිල්ලක් කියලා මම නම් හිතන්නේ. දක්ෂයෝ නැහැ කියලා. දක්ෂයෝ ඉන්නවා. හැබැයි ඔවුන් පිළිබඳ දැන් උදාහරණයක් විදිහට තරුණ අය පිළිබඳව කතා කරන්න තව කල් තියාගෙන ඉන්න කට්ටිය. උන් වයසට ගියාම නැත්තම් <laughs> වැඩි මහලු නම කතා කරන්න ඕනේ කියලා. එහෙම මතයක් තියෙනවනේ. දැන් බොහෝ වෙලාවට අපේ මන් දන්න ජේෂ්ඨයන් පවා ඉතා අඩු කිහිප දෙනෙක් තමයි මේ අලුත් પરම්පරාව පිළිබඳව කතා කරන්නේ. ඔව් ඒක මං හිතන්නේ අපේ ලංකාවේ සමාජය තුළ මම දකින පොඩි අඩුපාඩුවක්. ඒ කියන්නේ තරුණ පරම්පරාවට අවස්ථාව ලබා නොදෙනව නෙවෙයි. දෙනවා බොහෝ වෙලාවට ලබා දෙනවා. හැබැයි අවස්ථාව ගන්න පුළුවන් දක්ෂ අති දක්ෂ තරුණ පරම්පරාවක් අපිට ඉන්නවා. අපි අපි ඒගොල්ලොන්ගේ නිර්මාණ ඉස්සරහට එන්නේ නැත්තේ තාම අපි අර බහුතරයක් දෙනා ප්‍රිය කරන්නේ සහ අහන්න ලැබෙන්නේ අපිට තාම පරණ නිර්මාණ. පරණ කියන්නේ පරණ කියලා අහක දාන්න ඒවා නෙමෙයි. ඇත්තටම ඒ වගේ වටිනාකම යුත් නිර්මාණ. හැබැයි මේ අතීතයේ අපි අතීතේ ඉඳන් වැළඳගත් නිර්මාණ සහ අපේ අලුත් පරපුරේ අලුත් පරපුර විසින් නිර්මාණ කරන ලද ඒවා සමබරව අපි මාධ්‍ය තුලින් හෝ මොනෑම් මාර්ගෙන් හෝ සමබරව අහන්න හම් වෙනවනම් මේ අලුත් පරපුරට අවස්ථාවක් හම් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි අදාහ ගන්න බැරි. ඒ කියන්නේ ඒවා මෙතෙක් සමහර කටහඬවල් එහෙම අපිට අහනකොට හිතෙනවා මේ මේ ඇයි මේ කටහඬවල් මේ අපි විතරක් දන්නේ? ඇයි මේ සමාජයේ මේව අඳුරන්නේ නැත්තේ? උදාහරණයක් වශයෙන් මම නම් වශයෙන්ම කිව්වොත් අපිට ඉන්න මිහිඳු ආරියරත්න, තුසිත් සිම්සන්. ඒ වගේ මම උදාහරණ දෙකක් විතරයි කිව්වේ. පරාස දෙකක මිනිස්සු දෙන්නේ. ස්වර පරාසය ගත්තොත් අති මන්ද්‍රසාවලේ ඉඳන් උච්ච සාවලට අති උච්ච සාවලටම සිං කරන්න පුළුවන් ගායනය කරන්න පුළුවන් හැකියාව තියෙන අය ඉන්නවා. ඒ වගේම විශේෂ හඬ පරාස තියෙනවා. මම හිතනවා මේ වගේ වැඩසටහන් තුලින් ඔවුන්ටත් අත්දැලක් හම් වෙනවා මේ මේ ඔවුන් ගැන කතා කරන්න හරි මෙහෙම අය ඉන්නවා හරි කියන්නේ ඔවුන් නිර්මාණක් තියෙනවා. නිර්මාණ කරලත් තියෙනවා ඒවා ඇසෙන ප්‍රමාණය යම්කිසි අඩුවක් තියෙනවා මම දකිනවා. මොකද අද යන්නේ දැන් අපේ සංගීතයේ රස විඳීම පිළිබඳවත් මම හිතන්නේ අපේ රට තුල ප්‍රශ්නයක් තියෙනවා මොකද සංගීතය කියවීම සංගීත වියමන කියවීම කියන එක හරිම අල්පයි අපේ රටේ. අපි ගීතත් එක්ක භාෂාව තමයි කියවන්නේ. ඔව් අපේ රටේ හුරු වෙලා තියෙන්නේ මේ සාහිත්‍ය කියවන්නේ. සාහිත්‍ය මූලික සංගීතය. ඔව් ඔව්. ඒ වුණාට සංගීත නිර්මාණකාරයෙක්. එතකොට අපි වචන නැති කටහඬක් තුලින් අපි කියන්න හදන දේ අසීමිතයි. ඒක තුලින් අපි මවන්න හදන හැඟීම හරිම අසීමිත එකක්. ඒක අපි ඒ සංස්කෘතිය හුරු කරන්න ඕනේ ලංකාවට. සංගීතය කියවීම, සංගීත වියමන් කියවීම. ඒක මේ පහසු වැඩක් නෙමෙයි. නමුත් ඒක කොහොම හරි අමාරුවෙන් හරි අර මේ කල්ක ටික දාලා මේ කසාය බී ගත්තොත් හරි. ඔව් ඒක දැන් අර <laughs> චූම්පාන් වගේ තමයි. ඕක දැන් නොදැනුවත්ම අපි දන්නවනේ දැන් ඒක. ඔව් ඒක තමයි. ඒ සංස්කෘතිය අපේ ඇත්තම අපි කරන වැඩසටහන් තුලින් පාව ගීත ගීතයට එහා ගිය සංගීතයක් දැන් අපි ඔය කලින් අහපු මේ සන්නාද සංගීත පැටිය තුලනොත් අපේ අරමුණ වෙලා තිබි සංස්කෘතික අමාත්‍යාංශයේ අරමුණ වෙලා තිබි ඕක තමයි. හොඳ මේ මේ ඔබට පසුබිමින් ඇහෙනත් එය මා මිහිඳු ගැන කතා කරන නිසා මිහිඳුට ඔබ නිර්මාණයක් කරලා තියෙන එකත් අපි අහන්න අවශ්‍යයි. මිහිඳු පෞගේ කාල සීමාව තුළ ගුවන්විදුලියේ කියන්නේ අපේ ඊළඟ මීට වැඩසටහනටත් සම්බන්ධ වුණා. ඇත්තටම ඔහුගේ ගායන පරාසයන් පිළිබඳව ඒ වගේම නමුත් ඔහු අලුත් ගීතත් එක්ක අපිට තාම හම්බෙන්න බැරි වුණා මේ ගුවන්විදුලිය ඇතුළේදී. නමුත් ඔහු පුරෝජෙන් ගානා කරපු ගීත ගානා කරා. මේ දවස්වල මිහිඳුගේ මේ අර බලන්න දැන් මේ මන්නම් ඉතා තදට ඇහෙනවා. ඒක හුරුයි. ඒක කියන්නේ අර කාට හඬ ඉතාමත්ම හුරුයි. හරි යුනික් මේ. ඔව් යුනික් කණක් ඇත්තටම විශේෂ හඬක් මේ මේ ඔහු දැන් අපි අහන්න යන ගීතයට තෝරා ගැනීමටත් ඒක හේතුවක් තියෙනවා. මේක ටෙලිනාට්‍යයක මේ තේමා ගීතය. එතකොට ඔහුගේ කටහඬ නියෝජනය කරන්නේ බැටකන මිනිස්සු වගේක්. සංක්‍රමණිකයන් වගේක් ඉතාලියේ සංක්‍රමණිකයන් වගේක් තමයි ඔහුගේ කටහඬ නියෝජනය කරන්නේ. මම හිතන්නේ ආමන්ත්‍රණය හොඳට ඒ ගීතේ මිහිඳුගේ හඬ තුල තියෙනවා වැඩ කරන ජනතාවගේ දුක් විඳින ජනතාවගේ ආමන්ත්‍රණය ඔහුගේ කටහඬ තුල හොඳට ගැඹෙලා තියෙන. ඒකයි ඔහු වැඩියෙන් සමීපවන්නේ අපිට. අපි ඒකට යමු. වීමක් පවුරු බිඳ වැටී මේක රචනා කරේ චමින්ද තිලකරත්න කියලා ඉතාලියේම ජීවත් වෙන මහත්මේ. ඒ සහෝදරයාත් මම හිතන්නේ ඔහුගේ ජීවිතයත් සම්බන්ධයි මේ සින්දුව. ඉතාලියේ සංක්‍රමණිකයන්ගේ ජීවිත කතාව ගැන කියවෙන ගීතයක් මම හිතන්නේ හොඳ හොඳ නැත්නම් කොරියාවේ ජීවත් වෙන අපේ <laughs> ලක්ෂ ගණක් ඉන්න සහෝදර පුදුම දුකක් විඳින්නේ. ඔව්. සල්ලි හම්බෙන තාම මම දන්නවා මගේ යාළුවෝ ඉන්නවා. මේ ගීතයක් කරලා දෙන්න හොඳයි කියලා මම හිතුවා. මම කියන්නේ මේක වෙනම ජන කණ්ඩායමකට ආමන්ත්‍රණය කිරීමක්. ඔව් ඔව්. ඔබ කිව්වා ගැන මේ මේ මිහිඳුගේ ඒකේ නාසික හඬකුත් නෙමෙයි. හැබැයි වෙන මේ මේ හඬතානයක් තියෙනවා මට මට තේරෙන්නේ නැහැ. මම සංගීතය ලොකුවට දන්නේ නැති නිසා කියන්න. ඔහුගේ ශබ්ද වර්ණයේ තියෙන විශේෂත්වය ආමන්ත්‍රණය කරන්නේ මම අපි දැන් කිව්වා. ඒ වගේ ගුණදස කබ්බෙන් මහත්මයාගේ හඬ තියෙන්නේ. ඒ ඔහු ආමන්ත්‍රණය කරන ජන කොට්ටාශය තමයි මිහිඳු ආමන්ත්‍රණය කරන්නේ. හරි. මිලින්ද දැන් මීළඟ වැඩ ටික මොනවාද මොනවාද කරන්නේ මේ දවස්වල මේ දවස්වල විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා කැලණි විශ්වවිද්‍යාලයේ ඔව් කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයොත් එක්කත් පර්යේෂණ මට්ටමේ සංගීත කටයුතු කරනවා අපි ඒ වගේම චිත්‍රපට තුනක විතර සංගීත කටයුතු සංගීත සංවිධානයේ සිදු කරගෙන යනවා මේ එපික් ෆිල්ම් වලට ඒ කියන්නේ චිත්‍රපට වලට වැඩි කැමතිද ඒ වගේ එවැනි එහෙම නෑ ඇත්තටම මම පර්යේෂණ පර්යේෂණාත්මක සංගීතයට තමයි කැමති අපිට ඉතින් ප්‍රවේශ වෙන්න සිදු වුණේ ඉස්සල්ලාම ඉතිහාස මේ එපික් කියන ගණේ චිත්‍රපටයකට මම හැම වර්ගයේම චිත්‍රපටිත් එක්ක වැඩ කරන්න කැමතියි. හැම හැම සංගීත ශානරයක්ම රස විඳිනවා. ඉදිරියේදී අපට දැකබලාගෙනීමට හැකි ඇසීමට හැකි දැකබලාගෙන ඇසීමට හැකි නිර්මාණයක් මොනවාද? ඉදිරියේදී මගේම කියලා මම සම්දෙනියක් නිර්මාණය කරනවා. ඒකත් ඉස්සරහට අහන්න පුළුවන්. ඒතන මම හිතන්නේ චතුරාර්ය මහත්මයාගේ ඊළඟ චිත්‍රපටයේ ආයු තුලින් සංගීතයෙන් හම් වෙනවා. ආයු කියන්නේ නැති දර වගේම ප්‍රවර්ගයේ ආයු කියන්නේ සමාජ ප්‍රශ්න කීපයක් කතා කරන ඊටම වැදගත් චිත්‍රපටයක් මම හිතන්නේ මේ අවුරුද්දේ හෝ අපිට ඊළඟ අවුරුද්දේදී ඒක බලා ගන්න පුළුවන් මේ තියෙන තදබදයත් එක්ක මේ සිනමා ශාලාවල තව ඉස්සරහට චිත්‍රපට දෙකක් විතර වැඩ කරගෙන යනවා ඒ වගේනොත් අපිට රස විඳින්න පුළුවන් මේ අපි කැලණි විශ්වවිද්‍යාලයෙන් චිත්‍රපටයක් කරනවා ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළවෙනි චිත්‍රපටය විශ්වවිද්‍යාලයක් විසින් සිදු කරන. ඒක එළි දකිනවා මේ ලබන මැයි මාසේ පළවෙනි ප්‍රදර්ශනයේ තියෙනවා මැයි මාසේදී මුල සතිය වගේ. ඒකේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ මම. ඒක විශේෂ අවස්ථාවක් මොකද ඉතිහාසගත වීම. ඔව් පවිදසල පවිදසල මේ පිළිබඳව විශේෂ කතා බහක් ඇතුළත් තිබ්බ සමාජය කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් එකතු වෙලා කරන නිර්මාණයක් විශේෂයෙන්ම මේ අනිකුත් ආචාර්යවරුන්ගේ සහයෝගය ඇතිව ඔව් ඔව් ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන්ගේ සහයෝගයෙන් කරන වැඩක් විය සිදුරු කියලා අපිට ඉස්සරහට දැක් ගන්න පුළුවන් ඒකත් විශේෂ ගණයේ චිත්‍රපටයක් හොඳයි ඉතින් අපිට සමුගෙන යන්නටත් වෙලාව ඇවිල්ලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ නිර්මාණකරුවන් පිළිබඳව කතා කරන විශේෂයෙන්ම තරුණ නිර්මාණකරුවන් පිළිබඳව නිර්මාණකාරිනියන් පිළිබඳව ශිල්පිනියන් පිළිබඳව කතා කරන්නට ඔවුන්ට වෙනම ඉඩක් අපි වෙන් කරලා දෙනවා ස්වදේශීය සේවය කියන්නේ ඇත්තටම එක තැනක සීමා වෙලා නැති ඊට වඩා වෙනස් වූ පුළුල් තැනක හිඳ අපි මේ වැඩසටහන් සැලසුම් කරමින් ඉන්නේ සහ ඔබට ඉදිරිපත් කරමින් ඉන්නේ. ඉතින් අපි දන්නවා කොහොමත් අපේ තව විද්වත් කණ්ඩායමක් අපි අහනවා සාමාන්‍ය ප්‍රජාවන හැමදෙනාම අපි අහනවා. ගුවන් විදුලියට අ කියන්නේ මම හිතන්නේ මේ කාලෙකින් එන්නේ නැත්තේ නේද? මේ කියන්නේ මේ නිර්මාණයක අඩුමතර මේ මාධ්‍යයට කතා කරන්න උගන්වදුලේ තරංගයකට කතා කරන්න නැත්තේ කාලෙකින්. ඔව් ඔව් කාලෙකින් කියන්නේ බොහෝ කාලෙකින් ආවේ අර අපේ සංගීත රැටිනේ <laughs> එලි දක්වන දවසේ ආවා ඒ උනට මේ වගේ කාර්යයක් නෙමෙයි එදා එන්න සිද්ධ වුණේ මෙහෙම කතා කරන්න මාධ්‍යයක් ඉස්සරහට ගුවන්විදුලි මාධ්‍යයකට ආවේ කාලෙකින්. ඔව් මට අවසානයේ කියන්නේ මේ මේ සන්නාද කියන ගීත ගීතමය සංගීතමය නිර්මාණ එකතුව විශ්ව සංගීතයේ දේශීය ලකුණ සංගීතඥ දසදෙනෙකුගේ ස්වර ප්‍රහර්ෂය නමින් මේක එළදැක්වුවා ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. මේක මේ ජනගත කරන වැඩපිළිවෙලක් පිළිබඳව ඔබට දැනුම් දී තිබෙනවද? ඔව් ජනගත කිරීමක් තියෙනවා මේක විශ්වවිද්‍යාල සහ පාසල් මට්ටමින් ඉස්සරහට අරන් ගිහිල්ලා මේකේ දැන් තියෙන සංගීත කණ්ඩ 10 කීප කීපේ තෝරගෙන මේක රසවින්ද සංගීත කියවීම. මේක ඇත්තටම වචන නෑ මෙහි සාහිත්‍ය නෑ. සංගීතමය කියවීමක් ඇති කරන්න ඒ සංස්කෘතියක් ඇති කරන්න ප්‍රවේශයක් විදිහට අපි දැනගත කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් ඉන්න අමාත්‍යංශයේ අනුෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් හොඳ හොඳයි ඒක පිළිබඳව ඉතා කෙටියෙන් මතක් කරන්නම් මේ නිර්මාණ 10ට ඇතුළත් වෙන මෙන්න මේ අයගේ නිර්මාණ අශෝක පුෂ්පකුමාර්ගේ ගැමි ජන දිවිය පිළිබඳ ඔහු නිර්මාණය කරපු සංගීතමය නිර්මාණය දර්ශන් රුවන් දිසානක්ගේ ජලයේ රජු ප්‍රදීප් මුතුකුඩාරච්චිගේ මාතෘ ජන්මත් වරකාගොඩගේ ගැඹුරු යටිසිතේ හැඟුම් මැන්න මිලින්ද තෙන්නකෝන් තරණය නිමල් ජයකොඩි ගම්මානේ හිමිදිරිය සාගර විජේසිංහ කුරුටුගියට සවන්හැර සාගර අපේ මීළඟ මීමිත වැඩසටහනට සම්බන්ධ වුණා ගිය සතියේ. ඒ කියන්නේ තව විනාඩි කිහිපයකින් එක අහන්නත් පුළුවන් ඔබට. එවැනි ඔහුගේ නිර්මාණයන් මීළඟ මීවිතෙන් ඔහොමම රැඳිලා ඉන්න. ඒ වගේම සමන් පනාපිටිය බහව, පසුදු චාමර පන්සල, ලහිරු මාඩිවිලගේ මහ පොළොවයි නිදහසයි. ඔබ මේ තරණයෙන් කුමක්ද තරණය කරන්න උත්සාහ ගන්න? අපි සියලුම දෙනා හැම වෙලේම තරණයක් තමයි ජීවිතය කරන්නේ. උපතේ සිට මරණය දක්වා මරණයෙන් මතු අපේ එක එක ආගම්වල එක එක විදිහට තියෙනවා. ඒ හැම දෙයකම ඉන්න මොහොතේ ඉඳන් ඊළඟ මොහොතට තරණය කිරීම සිදු කරන්නේ. ඒ තරණය තමයි මම සංගීතමය වශයෙන් නිරූපණය කරේ ඒ තරණයේ කෙබඳුද ඒ තරණයේ හැටි කොහොමද එක එක වෙලාවට වෙනස් වෙන චක්‍රයක් වගේ මේක දිගට යනවා හොඳයි. ඒ තරණය අපිට ඉදිරියේදී තවත් රස දෙන්න පුළුවන්කම ලැබෙවි. බොහොම ස්තුතියි මිලින්ද තැනකෝන් සහෝදර. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි ඇත්තරම මේ වෙලාව සීපත් කරන විශේෂම ඔබේ විශ්වවිද්‍යාලයේ අදුරුතුමිය මහාචාර්ය ප්‍රසාන්ති නාරංගොඩ මහත්මිය අපේ ලලිත කලා අධ්‍යනාංශයේ අංශාධිපතිතුමිය විශේෂයෙන් මතක් කරන මේ සංගීත ඒ ඉස්සරහට ගෙනියන්න ලොකු දායකත්වයක් ලබා දෙනවා අපේ ශිෂ්‍යයන් එක්ක එකතු වෙලා ඒ වගේ මට මේ අර මුලින්ම අපි කාලයකට පස්සේ හම්බුනාම මම කියන්නේ ඔබ පොඩි කාලේ දැකලා තියෙන නමුත් හම්බුනාම මුණ ගැසලා දුන්නේ. එතුමේ එතුමේට බොහොම ස්තුතියි. අපි වැඩසටහන නිමාවටපත් කරන කල්යාණ ගොඩගේ අද නාද සංකලනයක් කළේ පවිත්‍රාකේෂණ නායකකාර නිෂ්පාදන කළේ ශනි දහමුව. මම හිමානන්ද රාජපක්ෂ අපි මුණ ගැසෙනවා ලබන සතියේත් ශනි දහමුවෙන්. වෙලාව වෙන් කළ තියාගෙන තව විනාඩි කිහිපකින් මීළඟ මීවිතත් රස විඳින්න. සුබ දවසක ඔබට.